නමෝ තස්ස භගවතෝ හරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා මේ මොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කුසලස්ස උපසම්පදා කියන කමඨාන මේ කාරණාව බොහොම ශ්‍රේෂ්ඨ කාරණාවක් ඒ වගේම තමයි ගොඩාක් තපස්වරුන්ට වැරදිච්ච කමඨානක් මේ කුසලයේ කියන වචනය තුල තියෙන ගැඹීර අර්ථකතනය සමහර විට වරදවා තේරුම් ගත්තොත් අපේ ජීවිතෙත් එක්ක ඉවරයි. මේක අර සර්පයාගේ නැට්ටෙන් අල්ලනවා වාගේ වැඩක්. කුසලයේ කියන්නේ මල් පූජා කරන එක, ගිලම්පස පූජා කරන එක, කප්පරු කරගෙන සාදුකාර දිදී යන එක, ගොඩනැගිලි හදන එක, පාරවල් හදන එක වත්පිටි කෙතුව ඇතු දන් දෙන එක කියලා හිතාගෙන කියොත් ඕම් වැරදුනා. කුසලයේ කියලා කියන එකෙන් භාග්‍යතුන් වහන්සේ අදහස් කරන්නේ සම්පූර්ණ වෙනත්ම කතාවක්. ඇකියාව එහෙම නැත්නම් දක්ෂකම කියලා කිව්වොත් අපේ දැනුමට ඇටියට අපට තේරෙන ඇටියට ඒක නිවැරදි. කුසල් උත්පාදනය කරගන්න. මොකද්ද කුසලස්ස උපසම්පදා කියලා මේ උත්පාදනය කරගන්න කියන අර්ථයෙන් භාග්‍යතුන් වහන්සේ කුමක් අපට අවවාද කරනසේක්ද? නිවනට හදාළ හැකියාව, දක්ෂකම වර්ධනය කරගන්න, දියුණු කරගන්න, උපදව ගන්න කියන එක තමයි මේකෙන් අර්ථ කරන්නේ. එහෙනම් මෙතන වේර විහාරදන එක, පින්කම් කරන එක, දම් දෙන එක, දානමාන දෙන එක, උත්සව ආකාරයෙන් පින්කම් පවතන මේ එකක්වත් සඳහන් වෙලා නැහැ. නිවනට හදාළ හැකියාව දක්ෂකම උපදව ගන්න. එනම් භාග්‍යතුන් වහන්සේ මේ වචනය තුලින් අපට දේශනා කරන්නේ මා විශාල ගැඹුරු අර්ථවත් කමඨාණන්. අපේ ඉපදීමට ප්‍රධාන හේතුව තමයි මේ සලායතන. සලායතන නැත්තම් උප්පත්තියකුත් නැහැ, දුකකුත් නැහැ. කෝ අසකන දිවනාසය සමසිත නැතුව අපට සපක් විඳින්න පුළුවන්ද? ඕ අසකන දිව නාසය සමසිත නැතුව දුකක් විඳින්න පුළුවන්ද? එහෙනම් මේ ලෝකේ කිසිම මොහතක කිසිම ජීවියෙකුට සැප විඳින්නත් බැරිලු දුක් විඳින්නත් බැරිලු මේ ආයතන හය නැතුව එහෙනම් මේ සැප කියන ස්පර්ශය අපට දැනෙන්නේ මේ ආයතන හයට මේ දුක කියන ස්පර්ශය දැනෙන්නේ මේ ආයතන හයට මේ ආයතන හයට සීමා වෙච්ච ධර්මතාවයක් මේක. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ඇසට පේන හැම නාම රූපයක් තුළින්ම නිවීමේ දක්ෂකම නිවීමේ හැකියාව නිර්මාණය කරගන්න කියලා මේකයි ඕවාද පාතිමොක්සිය තියෙන කමඨාන කුසලස උපසම්පදා කුසල් උත්පාදනය කරගන්න ඒ නිවීමේ හැකියාව උත්පාදනය කරගන්න ඒ දක්ෂකම නිර්මාණය කරගන්න මෙන්න මේකයි තථාගතයන් වහන්සේගේ අවවාදය එහෙනම් දානමාන දෙන්න අපට අවසර නැද්ද පින්කම් කරන්න අවසර නැද්ද ඉපදීමට අවශ්‍ය නම් කලාට කමක් නැහැ අර මිනිස්සේ මයිකල් බෝතලයක් බොන්න හදනවා බොණ්ඩ දෙපාද බොණ්ඩ දෙපාද කියලා අනකොට ගෙදර මිනිස්සයා කියනවා අනේ මිනිස්සු මැරෙන්න ඕනේ නම් බොනවා කියලා කියනවා. එහෙනම් අපට ඉපදීමට අවශ්‍ය නම් කුසල් කරාට අර කියන වර්ගයේ කුසල් පින් කිව්වත් කරාට අර කියන වර්ගයේ පින් කමක් නැහැ. එනම් විශාල දානමාන දීලා ලක්ෂ ගණන් වියදම් කරලා කෝටි ගණන් වියදම් කරලා පළතුරු වට්ටි 5000යි කපු මේ මීටර ගත්තාම ඒවා ඇතන්න 3 4ක් දිගයි. මේවා විශාල වශයෙන් වීදම් කිරීම තුළින් ඒ උත්පාදනය කරගන්න ජනිත කරගන්නා වූ කුසලය ඉපදීමට හේතුවක් නේද? දානමාන දීලා අත්පිරිකර දීලා සුළුපිරිකර දීලා විශාල පින්කම් කරලා ඒ එකතු කර ගැනීම ඉපදීමට හේතුවක් නේද? එහෙනම් මේ කියන වර්ගයේ කුසලයේ කළාම මේ කියන වර්ගයේ පින් ටික කළාම අපි හැමෝම නැවත හිපදිලා දුක් විඳිනවා. ලෞතර තථාගත කෙනෙක් මේ ලෝකයේ සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්නේ උන්වහන්සේගේ පාරමී ධර්ම සම්පූර්ණ කළාම. අපි මේ ජීවත් වෙන තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනය සාරාසංක කල්ප ලක්ෂයක පාරමී සම්පූර්ණ වීමෙන් නිර්මාණය වූවක්. එහෙනම් භාග්‍යතුන් වහන්සේ සාරාසංග කල්ප ලක්ෂය පෙරම් පුරලාවිලා අපට කියයිද එකයි දෙකයි තුන මිශ්‍රණය දාලා කොන්ක්‍රීට් දාන්න අයට එක දාලා කපරාදු කරන්න මේ විදිහට ගඩොල් බඳින්න මෙතන බ්ලොක් ගල් බඳින්න කියලා වුණා එහෙම ගොඩනැගිලි ඇදුවාම වේර විහාර ඇදුවාම සක්මන් මළු ඇදුවාම කුටිසේනාසන ඇදුවාම නිවන් යනවා කියලා එකක් කියනවා නම් ඒකට සාරාසංගය මොකද පාරමී ඒක ඒ කාලේ විච්ච සාමාන්‍ය මිනිස්සුන් දන්නවනේ ඔය කතන්දර ටික. කණ්ඩ බොණ්ඩ දෙන්න ඕනේ, උපත් මිනිස්සුන්ට සලකන්න ඕනේ. උපස්ථාන කරන්න ඕනේ, රෝගීන්ට පීඩ වෙන්න ඕනේ, බේත් දෙන්න ඕනේ. මේවා සාමාන්‍ය ධර්මතාවයන්. මේවා කියන්න තථාගතයන් වහන්සේ නමක් වඩින්න අවශ්‍ය නැහැ. ඒක සෙල්ලම් වැඩමක් නෙමෙයි. සතරමා නිමිති බලලා පස්මා බැලුම් බලලා දිව්‍ය ලෝකෙන් ආරාධනා කරලා අම්මා සූදානම් වෙලා තාත්තා සූදානම් වෙලා ඒ රටේ තිබිච්ච උපරිම හොඳම කුලේ සූදානම් වෙලා රජුරුවන්ගේ පුතෙක් කියලා ඉපදිලා ඒකින සියලුම සතරමා නිමිති ගේ තුලින්ම දැකලා පුංචි කාලේ ඉඳලා ඒකට උරු වෙලා උදුස්කර ක්‍රියා කළා බුදු වෙලා උන්වහන්සේලා කියනවලු පළතුරු වට්ටි පන්දා පූජා කරන්ද කප්පු කිලෝමීටර් 3කට අවින්න රත්තරන් ඉදිකට වලින් හදන පූජා කරන්න මාලා මේක මොකද්ද මේ ධර්මතාවය දැන් අපට තේරෙනවා මේකින හැම ධම්මපදයක් තුලම පුදුජන ලෝකයේ ඉන්න සියලුම දෙනාට පැවැත්මට සාපේක්ෂව වැරදි වැටහීමක් ඇති වෙලා තියෙන්නේ තථාගතයන් වහන්සේ නම ශ්‍රී මුකේ විවර කරන්නේ ඒ කාන්ත වශයෙන්ම රහත් බෝධියට මඟ පෙන්වන්න නිවනට පමණයි උන්වහන්සේ දේශනා කරන්නේ නිවනට පමණයි අදහස් වමනාව කරන්නේ තථාගතයන් වහන්සේ යම්කිසි වචනයක් දේශනා කරනවා නම් ඒක ලෝක සත්‍යයේ නිවීම සඳහා පමණයි අර සමහර තැන්වල අපි ගියාම අපි දකිනවා බීමට පමණයි කියලා ටැංකියක් තියලා තියෙනවා නිකන් ගිහිල්ලා සබන් කැටයක් අරන් ගිහිල්ලා පැම්පාස් වෙලා බලන්න බලමු එතන ඉන්න මිනිස්සු තඩි බාන නැටි මූණකට හොදලා බලන්න බලමු එතනින් අපිට බැනුම් නැහැ නැටි ඇයි ඒක බීමට පමණයි. හැබැයි ලීටර 25 30 50 කිව්වත් මොකවත් කියන්නේ හැබැයි ලීටර දෙකක් අරගෙන මූණ හේතුව නම් හොඳ සීරු බැනුමා ගන්න පුළුවන්. ඒක බීමට පමණයි. එහෙනම් තථාගතයන් වහන්සේ නමකගේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ නමකගේ ශාසනය නිවනට පමණයි. ඒක තුළ පැවැත්මක් නැහැ, ඉපදීමක් නැහැ, දුකක් නැහැ, නිර්මාණය වෙන ක්‍රමවේදයක් නැහැ. එම සමීකරණ දේශනා කරන්නෙත් නැහැ. භාග්‍යතුන් වහන්සේ කිසිම මොහතක ඉපදීමට ධර්මයේ දේශනා නොකළසේක. අද අපේ ජීවිතවල අපි බෝධිය ළඟට එලා පඳුරකට ගන්නවා පිළිමි ළමෙක් නෑ අපට. අපේ પરම්පරාව ගෙනියන්න මුදියන්සලාගේ බණ්ඩාරලාගේ પરම්පරාව ඉදිරියට ගෙනියන්න අපට දරුවෙක් නෑ අපට. බලන්න අපේ සම්බුද්ධ ශාසනයට වෙලා තියෙන දේ අපේ බෞද්ධකම පිරීලා තියෙන ඇටි. අපි හිතාගෙන ඉන්නවා මේ බුද්ධ ශාසනය ගිහිල්ලා පිළිත් කිව්වම අපට දරුවෝ හම්බෙනවා. එහෙනම් මේක පුදුම ශාසනයක්. මේක ඉපදීමට දේශනා කරපු ඉපදීමට අදපු ශාසනයක් නේ. මේ සම්බුද්ධ ශාසනයේ සම්පූර්ණ නිර්මාණය ඉපදීම නවත්තන්න තථාගතයන් වහන්සේ නමක් ලොවට පහළ වෙලා ශාසනයක් නිර්මාණය වෙනකොට ජාති නිරෝධ වෙලා යනවා රට රාජ්‍ය නිරෝධ වෙලා යනවා මුළු මිනිස් සංගතියම නිරෝධ වෙලා යනවා ලෝක සත්‍ය පිරිනිවන් පානවා මිනිස්සු ලෝකේ පේන්නේ නැහැ ජනගහනේ අඩු වෙලා රට රාජ්‍ය කඩා වැටිලා රජකම තියනවා දෙන්න මිනිස්සෙක් නැහැ සේරම කට්ටිය නිවන් ගින් කොසල් රට වෙච්ච දේ අපි දකින්නවනේ සබත් නිවර්ද වෙච්ච දේ අපි දකින්නවනේ. කෝටි 7න් කෝටි 5ක් නිවන් ගියාලෝ. අද අපි බෞද්ධය වෙලා අපි උත්සාහ කරන්නේ නිවන් දකින්න නෙමෙයි ජාතිය පෝෂණය කරන්න. අපි ජාතිය සංවර්ධනය කරන්න නැවත උපදවන්න. එහෙනම් අපේ රට රාජ්‍ය බේරගන්න, දරුවෝ හදන්න, ද වැඩිපුර හදන්න අපි ආධාර දෙනවා කියලා කියනවා නම් ඒක සම්බුද්ධ ශාසනයක් නෙමෙයි. ඒක මායාවේ ශාසනය ඉපදීමට ධර්ම දේශනා කරන ඉපදීමට අවවාද කරන ඉපදීම පිළිබඳව කටයුතු කරන හැම කාරණාවක් තියන්නේ මායාවේ ශාසනයේ සම්බුද්ධ ශාසනයේ තියෙන එකම ප්‍රතිපත්තිය තමයි ලෝක සත්‍යයේ ඉපදීම නවත්තන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම එහෙනම් කුසලස්ස උපසම්පදා කියලා කියන්නේ අපි මේ දකින රූප වලින් අපට ඉපදීම නිර්මාණය වෙනවා අපි ගනුදෙනු කරන මේ භෞතිකය තුල අපට ඉපදීම නිර්මාණය වෙනවා. අන්න ඒක නවත්තන්න ඒ කුසලය එහෙම නැත්නම් ඒ දක්ෂකම හැකියාව ගොඩනගා ගන්න, දියුණු කර ගන්න මෙන්න මේකළු වඩන්න කියලා කියන්නේ. අද අපි පාර යනකොට කුඩයක් දැක්කම අනේ මේ වගේ කුඩයක් තිබුණොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් වැඩියාම උන්වහන්සේගේ අර හම් සරප්පු දෙක දැක්කාම අනේ ලෙදර් සරප්පු දෙක මේක සෑහෙන්න වටිනවා මේ වගේ තිබුණොත් මට කොච්චර හොඳද කියලා අපි ඒකට ලෝභ වෙන්නේ නැද්ද සමහර ස්වාමීන් වහන්සේලාගේ පාත්‍රයට ලෝභ නැහැ ඒ තවිචියට අපි හරි ලෝභයි ඒක මහලකින ඒ මෝස්තරයට ඒ නිර්මාණයට අපි හරි ලෝභයි බලන්න අපේ ජීවිතයේ තියෙන තැන කුසලයේ උපදව ගන්න නිවනට අදාළ හැකියාව දක්ෂකම නිර්මාණය කරගන්න කියන තථාගතයන් වහන්සේගේ පැවිද්ද ලැබලා ඕව අපේ දක්ෂකම ඕවාද පාතිමොක්ෂේ අපේ ජීවිතවල පිරිහිලානේ මේ දකින්න හැම භෞතිකය තුළින්ම අපි නිවනට දක්ෂ වෙන්නට ඕනේ නිවෙන්න දක්ෂ වෙන්නට ඕනේ ඕවාද පාතිමොක්ෂේ කමඨානක් ලෙස වඩන්නට ඕනේ අපේ අදහස්වල අපේ වචනවල මොනතරම් මේකින පිරීම පැවැත්ම තියනවද කුසලස්ස උපසම්පදා කියලා කියන්නේ සම්මා වාචාව තුළින් නිවීමට දක්ෂ වෙන්න ඒ දක්ෂකම උපදව ගන්න හැම වචනයකින්ම නිවෙන්න දක්ෂ වෙන්න ඒ කුසලයේ නිම කරගන්න අපි ඒක නිර්මාණය කරන්න අදක්ෂ වෙලානේ වචනවල නිවීම හදාගත්ත භික්ෂුවක් ඉන්නවා නම් අත්පුස්සන්න කියලා කිව්වම අපි හැමෝම බිම්බලා ගන්නවා. ඇයි? අපේ වචනවල තියෙනවා පොළු පාරවල් කන්න තරම් භයානක අසත්පුරුෂ දේවල්. සමහර ස්වාමීන් වහන්සේලා දුරකථන පාවිච්චි කරනවා මාසයකට කතා කරපු කෝල් ටිකේ ඒ රෙකෝඩ් එක දාලා පෙන්නන තුන්වහන්සේ මෙයිතල් බොනවා ඒ වගේ දේවල් කතා කරලා තියන්නේ 10 කිලෝත් එක්ක එනකොළුත් එමයි අනකොළුත් එමයි. ඇයි? ඒ කතා කරන්නේම ලෝභ දේශ මොහ. පෞල් ප්‍රශ්න පුද්ගලික ප්‍රශ්න රාශිය ප්‍රශ්න මේ හැම එකක්ම සාකච්ඡා කරනවලු අර ආර්යවරු. කෝ වචනවල කුසලස්ස උපසම්පදාව. අදාසවල කුසලස්ස උපසම්පදාව. ප්‍රකාශවල තියෙන්න අපේ වචනවල වාක්‍යවල කුසලස්ස උපසම්පදාව ඒවා පිරිහිලා මේ මොහොතේ ඉඳලා අපි මේවා කමඨාණක් වශයෙන් වඩමු පුරුදු පුහුණු කරමු හැම වචනයක් තුළම කුසලය උත්පාදනය කරගන්න දකින්න රූප වලින් කුසලය උත්පාදනය කරගන්න හැම භෞතික වස්තුවක් තුළින්ම කුසලය උත්පාදනය කරගන්න මම කුසල කුසලස උපසම්පදාව පුරුදු පුහුණු කරන හාරණ කෙනෙක් විය යුතුයි අපේ චර්යාව තුළින් කුසලස්ස උපසම්පදාව උපදවා ගන්නට ඕනේ. අපේ ඉරියව් තුළින් ඒ ඇකියාව නිවීමේ ඇකියාව දක්ෂකම නිර්මාණය වෙන්නට ඕනේ. අපි සංවර වෙන්නට ඕනේ. නියතමානී වෙන්නට ඕනේ. බොහොම සංසුන් ඉදුරංගත්තෙක් වෙන්නට ඕනේ. අද අපේ අසංවරය කලබලය අරකින කුසලස්ස උපසම්පදාවට ඕ ආදපාති මොක්සයට පයින් ගාලා නේද මේකද අපි වර්තමාන ජීවත් වෙන අපේ ජීවිතය. මෙන්න මේ කුසලස උපසම්පදා කියන ධර්මතාවය අපි නැවත නැවත මෙනෙහි කරන්නට ඕනේ, පුරුදු කරන්නට ඕනේ. උදේ ඉඳලා අවසිනක අපට හැෙන ශබ්ද වලින් මොනතරම් පිළිහිමට හේතු සැකසෙනවද? සම්මා සෝතය කියලා කියන්නේ කුසලස්ස උපසම්පදා සෝතය කියන එක බවට පත් කරගන්නට ඕනේ. ඇහෙන හැම වචනයක් තුළින්ම අපි ඒ කුසලයේ උත්පාදනය කරගන්නට ඕනේ. නිවීමේ දක්ෂකම ඇති කරගන්නට ඕනේ. ඒ ඇකියාව ප්‍රගුණ කරන්නට ඕනේ. හොඳ දෙයක් වුණත් නරක දෙයක් වුණත් අපට ගෞරව ප්‍රශංසාවට දෙයක් යවුනත් නින්දාවට අපකීර්තියට මොනාරය යවුනත් ඒ හැම දෙයින් තුලින්ම අර කුසලයේ උපදව ගන්නට ඕනේ නිවීමේ හැකියාව දක්ෂකම නිර්මාණය කර ගන්නට ඕනේ හැම දෙය තුලින්ම අපි නිවෙන්න දක්ෂ වෙන්නට ඕනේ එතකොටයි කුසලස සම්මා සෝතයක් බවට පත් වෙන්නේ අද අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ පරිහානියට අපි පත් වෙලා ඉන්නවා කෝ අපේ කුසලස්ස උපසම්පදාව අසකන දිව නාසය සමසිත තුල ඒවා දකින්නට ලැබෙන්නේ නැහනේ දැන් ඉඳලා අපි මේ කමඨාන වඩමු පුරුදු පුහුණු කරමු අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ පරිහානියට පත් වෙලා තියෙනවා ඒ හැම එකක්ම નિවැරදි කරගනිමු දකින්න රූප තුලින් මේ කමඨාන වඩන්න කුසල උපසම්පදාව නිතර නිතර සීකරන්න හැම රූපය තුළම හැම භෞතිකය තුළම පරිභෝජනය කරන හැම වස්තුවක් තුළම පොරවන සිවුර වළඳන පාත්‍රය තල්ලත් කුඩය සරපුව මේ හැම දෙයක් තුළින්ම කුසලයේ උපදව ගන්න නිවීමේ දක්ෂකම උපදව ගන්න ලෝක දෝෂමෝ නිරෝධ කරන්න බැඳෙන්න එපා ගැටෙන්න එපා ඇලෙන්න එපා පීඩන්න එපා බලන්න කුසල සුපසම්පදාව සම්මා දිට්ඨිය තුළින් බැබලෙන ඇති. කතා කරන හැම වචනයක් තුළින්ම මේකෙන කුසල උපසම්පදාව නිර්මාණය කරගන්න. හැම වචනයක් තුළින්ම නිවෙන්නට කතා කරන්න, නිවන්න කතා කරන්න. ලෝභ දේශ මොහ තොරව කතා කරන්න. වරුසා පිසුනා සම්පදපා සම්පප්පලාප වලින් තොරව කතා කරන්න අනිත් අයගේ යහපත පිණිස නිවීම පිණිස පමණක් මුඛය අරව අදා සුවමාර්ග කරන්න කුසලස්ස උපසම්පදාව සම්මා වාචාව තුලින් ගොඩනගා ගන්න අපේ ජීවිතය තුළ අපේ ඉරියව් තුළ අපේ ඇසුරින් තුළ අනන්ත අප්‍රමාණ අඩුපාඩු දුර්වලකම් තියෙනවා පිරිච්ච දැන් තියෙනවා සම්මා කම්මන්තේ සම්මා වායාමය කුසලස උපසම්පදාව අයිමි කරගෙන අද අසරණ වෙලා ඒ අසරණ වෙච්ච ඒ අතරමං වෙච්ච සම්මා කම්මන්තේ සම්මා වායාමයට නැවත අපි ජීවේ දෙමු පණ දෙමු කුසලස්ස උපසම්පදාව තුළින් ඉරියව් තුළින් ඇසිරීම තුළින් ජීවිතය තුළින් කුසල් උපදවමු නිවීමට දක්ෂ වෙමු ඒ කුසලය නිර්මාණය කරගනිමු ඒ දක්ෂකම දැන් ඉඳලා ප්‍රගුණ කරමු මේ විදිහට අපි ජීවත් වෙනවා නම් මේ විදිහට අපි පුරුදු පුහුණු කරනවා නම් මේකෙන්න කුසලස්ස උපසම්පදාව අපේ ජීවිතයේ නිරෝධ සමාපත්තිය බවට පත් වෙනවා. අපි හැමෝම ඉපදීම නවත්තගෙන මේකේන මිනිසක් භවය තුළම රාහකලා පිරිනිවන් පාන්න සුදුසුකම් ලබනවා එහෙනම් සබ්බපාපස්ස අපරණං කුසලස්ස උපසම්පදා කියලා කියන ගාතාව අපි හැමෝගෙම පුදුජන ජීවිතයට භාග්‍යතුන් වහන්සේ දීපු පාසකෝලයක් අපේ අසත්පුරුෂකමට අපි දෙන පාසකූලය සබ්බපාපස්ස අතරණං කුසලස්ස උපසම්පදාව එහෙනම් අපේ භෞතික ස්වභාවයට පුදුජන ස්වභාවයට අසත්පුරුෂ ස්වභාවයට ඒකින කෙලසාවද ජීවිතයට ලෝභ දේශ මෝහ රාග වෛරවල කෑදරකමට අපි පාංශ කුල දෙමු බුරුම දානය කරමු කොහොමද අපි ඒක පාර්ශවුලේ දෙන්නේ සබ්බපාපස් අකරණං කුසලස්ස උපසම්පදා කියන ගාථාව තුළින් අපි ඒකින පුදුජන ස්වභාවයට අසත්පුරුෂ ස්වභාවයට පාර්ශවුල දීලා ආර්ය ස්වභාවය නැවත උපදවා ගන්නවා නැවත නිර්මාණය කර ගන්නවා ඒ කුසලය තමයි කුසලස්ස උපසම්පදාව දැන් ඉඳලා මේ කමඨාන වඩමු පුරුදු පුහුණු කරමු හැම මොහොතක් ගානේ ඇසෙන් බලන සෑම රූපය භෞතික වස්තුවක් ගානේ සෑම සත්‍ය පුද්ගලයෙක් ගානේ අපි කුසලස්ස උපසම්පදාව කියන කමඨාන වඩමු හැම අදහසක් ගන්න හැම වචනයක් ගන්න කුසලයේ උත්පාදනය කරගනිමු. ඇයින හැම શબ્දයක් ගන්න හැම අදහසක් ගන්න කුසලයේ උත්පාදනය කරගනිමු. ජීවත් වෙන හැම මොහොතක් ගන්න සතර ඉරියව්වක් ගන්න කුසලයේ උත්පාදනය කරගනිමු. හැම සිතුවිල්ලක් ගන්න කුසලයේ උත්පාදනය කරගනු. නිවීමේ දක්ෂකම ඇතියාව නිතර නිතර අසකන දිව නාසය සමසිතෙන් පුරුදු පුහුණු කරමු. මෙන්න මේ කියන කමඨාන වඩන්න පුළුවන් නම් මේ කියන ගාථා රත්නයේ සරණ යන්න පුළුවන් නම් අපි සිළුම දෙනාගේ මේ භවය අවසාන භවය බවට පත් වෙනවා අපි හැමෝම රාත් වෙනවා මේ කියන මිනිසත් භවයේම පිරිනිවන් පානවා අපිට නැවත කතාවක් නැත එහෙනම් මේ කියන කමඨාන අපේ ජීවිතවල අවසාන තථාගත අවවාදය අවසාන භාග්‍යතුන් වහන්සේගේ කමඨාන දැන් ඉඳලා පුරුදු පුහුණු කරමු. එහෙනම් මේ ඉතුරු වෙලා තියෙන ආයස කාලය පුරාවටම සතරදී අවයෙන් සබ්බපාපස් අපරණං කුසලස්ස උපසම්පදා කියන මේ කමඨාන අවවාදය පුරුදු පුහුණු කරලා මේ ඉතුරු වෙලා තියෙන ආයස කාලය තුල සියලු කෙලෙස් නිරෝධ කරලා නිරෝධ සමාපත්තියෙන් පිරිනිවන් පාන්න මේ කමඨාන මේ අවවාදය තථාගතයන් වහන්සේ වහන්සේගේ මේ ධම්මපදය අපි සිළුවම දෙනාගේ පිළිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්නේ සියලු දෙනාටම තෙරුවන් සරණයි